භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච තරං භික්ඛවේ භික්ඛු ධම්මේ අසු ධම්මානුපස්සී විහෙරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්සං විරිය සම්බොද්ධංගං අත්තිමේ විරිය සම්බොද්ධං හෝති පජානාති අසන්තං වා අජ්ජත්සං විරිය සම්බොද්ධංගං නත්ති මේ අජ්ජත්සං විරිය සම්බොද්ධං හෝති පජානාති අනුප්පන්නස්සවා විරිය සම්බොද්ධංගස්ස උප්පාදෝ හෝති සංච පදානාති උප්පන්නස්සවා විරිය සම්බොද්ධංගස්ස භාවනාය පරිපූර්ණී හෝති සංච පදානාති කෞරවන්නේ යෝගාවචර මහා සංඝරත්නය අවසරයි ඥානිකුත් යෝගාවද උපාසක පිටත් එක්ක අපි මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන දැන් මේ දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙන්නේ මේ මාත්‍රකාවෙන් තමයි යෙදුනේ ධර්මානුපස්සනාවේ බොජ්ජංග පාරවයේ විරිය සම්බොජ්ජංගයයි අපි පසුගිය සතියේ රහස්පතින්දා ඒ 56 වෙනි ධර්ම දේශනා වතේ මේ මාතෘකා ඉදිරිපත් කරන ගත්තා. එතනදී මතක තියාගන්න ඕනේ ඇත්ත වශයෙන් ප්‍රතිපත්තාන බොද්ධංග පාරෝය ගන්නවනම් ඒකට බොද්ධංග හතම සංග්‍රහයේ යුතුයි. අපි අද දවසට අදාළ ඒ විරිය සම්බොද්ධංගයේ මතු කර ගැනීම සඳහායි මේ විරිය සම්බොද්ධංගයට අදාළ කොටස පමණ මාතෘකා කරන්න යෙදෙන්නේ. ඒ විරිය සම්බොද්ධංගයට අදාළ බොහෝම සූත්‍රානුගත කොටස් ප්‍රායෝගික පැත්තෙන් අදාළ කොටස් අපි ගිය සතියේ ඉදිරිපත් කරගත්තා. ඒක සාකච්ඡාවකට ඇතිවෙන්න කාරණා කරුණු ඉදිරිපත් කර ගැනීමක්. එහෙම නමුත් අදත් ඒ සඳහාම කාලය ගත කිරීමෙන් අදහස් කරන්නේ මේ විරිය සම්බොධංගය යෝගාවචර ජීවිතයේ විවිධ තැන්වලදී විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා විවිධාකාරයෙන් ප්‍රශ්න කරනවා විවිධාකාරයෙන් පහසුකම් දලතනවා ඒ නිසා ඒ කරුණු දැනගත්තට ඒ කාරණා කාරණා අවස්ථානුකූලව ඇති වෙන දුෂ්කරතා පහසුකම් මත මත තීරුම් කර ගැනීම අත්ත වශයෙන්ම ධර්ම සාකච්ඡාවකට තමයි බොහොම ගැළපෙන්නේ. නමුත් අපි ධර්ම දේශනාවකට උනත් ඒ සාකච්ඡාවක පවතිනා වූ මේ මිහිරියාව පවත්වමින් ධර්ම දේශනාවක් වඩපත් කරගන්නයි අදහස් කරන්නේ. මම ගත කර භාවනා මධ්‍යස්ථාන දෙකක් තුනක් විතර තියෙනවා. ඒ වයිදී කල්පනා කරලා බලනකොට සමහර තැන්වල මේ වීරිය කියන එක සාකච්ඡා කරන්න අකමැති භාවනා මධ්‍යස්ථාන තිබුණා. සමහර තැන් තිබුණා කොච්චර සාකච්ඡා කළත් වැඩි හරියක් පිළිස කුසීතකමට වැටිලා ඒව නැත්තම් මේ ධර්ම විනයේ ලැබිය යුතු උත්සමාර්ථය පතකලා ඊට පල්ලෙහා තියෙන දේවල් ගැන කල්පනා කරමින් ගත කරන බහුතර ඉන්න තැන් තිබුණා තව සමහර තැන් තිබුණා දැන් නියම විදිහටම මේ වීර්ය ඉතාමත්ම වැදගත් කයිසික ධර්මයක් වැදගත් බොද්ධංගයක් ඒ අනුව බලනකොට නිස්සාරණමනේ යම් යම් ඒ භාවනා මැදත් සමහරක තිබුණු හොඳ ගති නරක ගති සමහරක් තියෙනවා. ඉතින් අද සාකච්ඡාව ආරම්භ කරන්න මට හිතුණා නැත්නම් ධර්ම දේශනාවේ මුලින්ම තියාගන්න හිතුණා අද නිස්සාරණවනේ අපි ගත කරන ජීවිතයත් එක්ක යෝගාචර ජීවිතයත් එක්ක කලකා බලනකොට මේ සම්බුද්ධ දේශන නැත්නම් මේ ශ්‍රාවක දේශන අනුව අපි කොච්චරක් වාසිදායක තත්වයක ඉන්නවද කොච්චරක් අවාසිදායක තත්වයක ඉන්නවද බැලු බැලමට අද මේ භාවනා කරන එක්කෙනෙකුටවත් පිටිපස්සෙන් ගිහිල්ලා මෙච්චර වෙලා භාවනා කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම වීඩියෝ කරන්න ඕනේ කියලා එච්චර අවිශ්ව වෙනටත් එළවැව වෙනටත් කරගෙන යන්න පුළුවන් මෝරච්ච කමක් එක එකෙක් ළඟ තියෙනවා කියනකොට මූලික තත්ත්වයක් ඒකට හේතුව ඉස්සනවනේ මුලින් ඉඳලාම තිබුණු ප්‍රතිපත්තියක් තමයි කාම කවදාකවත් කාටවත් ඉන්නේ කියලා ආරාධනා කරන්නේ නැති ගැතියි. ඒ නිසා යම් කිසි කෙනෙක් ඉස්සරණ වනේ ඉස්සරහට පවත්වාගෙන යන්න අද මේ තියෙන තත්ත්ව දිගට පවත්වාගෙන යන්න අදහස් කරනවා නම් ඒක ප්‍රතිපත්තියක් වශයෙන් දිගටම තියාගන්නවා. කවදාකවත් අපිට පිටින් කවුරුත් අරගන්න ඇවිල්ලා මේක දෙන්න දායාදයක් මේක දෙන්න වෙන මිහිරියාවක් ඇත්තේ නැහැ මෙතන තියෙන්නේ ඒක සුදුසු පරිසරයක් තියෙනවා ඒ සුදුසු පරිසරය තමන්ගේම නුවණින් බුද්ධියෙන් තේරුම් අරගෙන ඒකෙන් තමනුත් තමන්ගේ මේ පරිසරයත් දෙකම අදා වඩා ගන්නට තින් ඇති අස්තන්ට මේක හේම භූමියක් වේවා එහෙම නැතු අපි කාට හරි ආරාධනා කරනවා නම් අපිට සිද්ධ වෙනවා එයත් අංගරේ වගකීමක් බාරගන්න එයත් අංගපාසුකම් සැලකන්න එහෙම දෙන්න පුළුවන්කමක් මේකේ ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන සප්පාදමන්නේ මෙන්න මේකත් හැම දිනාටම තමන් තමන් වීර්ය ආරම්භ කළ යුතුයි තම තමන් වීර්ය පවත්වාගෙන යා යුතුයි තමන් වීර්ය වීර්යෙන් ලබාගත යුතු උත්මාර්ථය ලබාගත යුතුයි කියන වගකීම බෙදා දීමට ලොකු ආදනමක් සැලකලා මේ පොන්සිතයක් හිතන්න නරකයි දෙවෙනි කාරණාව තමයි කවදාකවත් මේ වගේ ධර්ම විනයක නරකයි අපේ මේ Brahmacharya සීලේ ආනිසංස පිණිස Brahmacharya පුරනවා කියලා කට වචනින්වත් කියනවා. ඒක එහෙම වෙන බව හැබෑව. දෙක සමාධි ආනිසංස පිණිස අපි මේ Brahmacharya රකින්නවය අපි මේ සාමූහික ප්‍රයත්නක් කරනවාද කියන එක ලෝකෙට පෙන්වන්නත් අර කලින් ඉදිරිපත් කරගන්නත් අර කයි. ඒක වෙන බව නම් හැබෑව. අපි ඒකාන්තයෙන්ම ප්‍රඥා භාවනාව සඳහායි විපස්සනාව සඳහායි මාර්ගඵල සඳහායි කියන ඒ උත්තම දේ උත්තම වශයෙන් සලකනවා නම් ඒකත් ආයතනයක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් වීර්යයටම අග්‍රදේශම අග්‍රතන දීගනම කටයුතු කරන ගතියටම උදව්වක් වෙනවා. ඒකත් නිස්සාරණවනේ ප්‍රතිපත්තියක් වශයෙන් රකින්න ඕනෑ කියලා මතක තියාගන්න වාදී. මේ විදිහට යම් කිසි කෙනෙක් තමා විසින්ම මේ භ්‍රමචර්ය හොයාගෙන ඇවිල්ලා ඒනොත් උත්තමාර්ථයේම උතුම් කොට සලකාගෙන කටයුතු කරනවා නම් එහෙම කෙනාට අපි අර ගිය සතියේ ධර්ම කාරණා වශයෙන් මතක් කරගත්ත හැම ධර්ම කාරණාවකම පුදුමාකාර සජීවීකමක් පේනවා. මේක කවුරුත් නිවන් දක්කන කාගවත් සාසනයක් නෙවෙයි. සරුවච්චන් වහන්සේ පවා පැහැදිලි ප්‍රකාශනයක් කරලා තියෙනවා මට ඔබ වෙනුවෙන් කරන්න ඇති දෙයක් නැහැ මෙන්න මාර්ගය දක්වලා තියෙනවා මේ මාර්ගේ ගමන් කරන්න එහෙම ගමන් කරන ඒ සරුවචන් වහන්සේ විරිය විශේෂයෙන්ම මේ විරිය සම්බොජ්ජංගය ගැන කතා කරනකොට කියන්නේ විරිය සම්බොජ්ජංගෝ කෝ කස්සප මයා සම්ම දක්ඛාත භාවිතා බහුලීකතා සර්වඥාන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට සඳහන් කරන්නේ කාශ්‍යපය මේ වීර්ය සම්බොධ්‍යංගය කල්ලාලක ඇඳලා එහෙම නැත්නම් නිරූපණයක් කරලා එහෙම නැත්නම් වර්ණ ගන්නලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි මනාවට දක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි තර්කයෙන් හෝ චිත්‍රයෙන් හෝ වෙන ක්‍රමයකින් නමුත් එහෙව් දෙයක් මම ඔබලා වෙනුවෙන් මනාවට දැක්වුවා මයා සම්ම දක්ඛාතෝ ඒ දැක්වීම උපකරණියත්තා වූ මහා කරුණාවේ සිදු කරන ලදී නමුත් ඒ දේ කරන්ට මයා සම්ම දක්ඛ භාවිතෝ මම මේ දේ කෙරුවේ ප්‍රඥාවන්තයෙක් විදිහට මම ඉස්සල භාවිත කරලායි බහුලීකතෝ බහුලීකත කරලා ඒ නිසා සර්වඥන් වහන්සේ ඒ සම්බොධ්‍යංගයේ විද්‍ය සම්බොධ්‍යංගයේ කාට හරි මතක් කරන්නේ පෙන්වන්න පුළුවන් උපරිමතාවයට. ඒත් උන්වහන්සේ මේ කාගෙන් ණයට ගත්ත දෙයක් හෝ එනසම් අනුන්ගේ ශ්‍රාවකයන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමේ අදහස්කින් හෝ වගේ බාහිර ලාමක අදහස්කින් නෙවෙයි තමා වශයෙන්ම භාවිතා කරලා බහුලීගත කරලා උන්වහන්සේගේම අධ්‍යක්ෂිනේ නිතරක කරනවා. අන්න ඒ වාගේ මේ පෙන්වන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයට අල්ලලා පෙන්වන්න පුළුවන් මේ විරිය සම්බොධ්ජංගය පිළිවඳව ප්‍රාණවත් බවක් සජීවී බවක් ඇති වෙන්න නම් ඒක තමා විසින්ම නියම දර්ශනයට නියම වටිනාකම නියම බලවාර්ථයට තියාගත්තේ නැත්නම් මේක හැම වෙලාවෙම පුදුමාකාර ආයාස කරපත් වෙනපත් වෙනවා ගුරුවරයෙකුට වයකීමක් පාටපත් වෙනවා අල්ලපු ගෙදර ඉන්න නැත්නම් ළඟ භාවනා කරන සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මේ වගකීමක් පාඩක දායකයන්ගේ වගකීමක් පාඩකපත් වෙනවා. ඒ වෙන්න වෙන්න වෙන්න ඒකාන්තයෙන්ම යෝගාවචරය තමන්ගේ පරමාර්ථයෙන් ඈත් වෙනවා. නැත්නම් යෝගාවචරය පරමාර්ථයෙන් ඈත් වෙන්න වෙන්න හැම කෙනෙක්ගෙම උදව් උපකාර අවශ්‍ය වෙනවා. ඒ වගේම වීර්ය වැඩි වීම අවුලක් පාඩකපත් වෙනවා. එඳ හැම කෙනෙක්ම හොඳටම අර කලින් කියාපු උපමාන දෙකේ පිටලා කල්පනා කරලා බලන්න ඕන අපි මෙතන මේ රාශි වෙලා සමූහ වෙලා සංඛ්‍යා වශයෙන් ගත කරන්නේ මොකටද අපි මේ ආවේ කම මේ ළඟ ඉන්න කෙනෙක් බලාගෙනවත් මොනවාක්වත් හිතාගෙන නෙවෙයි අපි ආවේ අපි ඒකාන්තයෙන්ම විශාල කැපකිරීමක් ආරම්භදාසු කියන විදිහට මේ මහා විශාල ඥාති පරිවර්තයක් හෝ කුඩා ඥාති පරිවර්තයක් මහා විශාල ධනස්කන්ධයක් හෝ කුඩා ධනස්කන්ධයක් වැය කරලා ඒ ආපු ගමන පුංචි එකක් මේ වීර්ය ගැන කතා කරනකොට අපි දත් මතක් කරගත්තා මේක තමයි යෝගාවචර ජීවිතයක නැත්නම් සංසාරගත தත්ත්වය එයින් ගැලවීමට කටයුතු කරන මේ અભීත ගමනේ ඉතාමත්ම වැදගත් පියවර. ඉතාමත්ම වැදගත් පියවර. ඒක කවදාකවත් මොනම තාලෙන්වත් ඊට වැඩිය වචන දෙකක් නැහැ. මේ ආරම්භ ධාතුව. මේ ආරම්භ ධාතුව අපි අපි ඇති කරගත්තේ කවදාකවත් මේ ඉන්න කෙනෙක් තව කෙනෙක් දකලවත් නෙමෙයි. ඒ තමයි විශ්ීම ඇති කරගත්ත දෙයක්. අපිට වෙලා තියෙන්නේ ඉදිරිපත් වෙලා කටයුතු කරගෙන යනකොට මතුවෙනා වූ පුංචි පුංචි දුෂ්කරතා පුංචි පුංචි අභියෝග ඉදිරියේ අපි මේ තරම් කැප කරපු දෙයක් කරේක් බව කැප කර ඇත්තන් බව අමතක වීමයි අභාග්‍යය. නමුත් ඒක සරුවචන්නාංශේ සාධාරණව ආරගෙන තියෙනවා. ඒ මොකද වීර්යයේ ආරම්භ ධාතු වීර්ය කියන මූලික වීර්ය මදි මේ Brahmacharya සම්පූර්ණ කරන්න. ධර්ම විනය පිළිබඳව පූර්ණත්වය ලබන්න. ඒ ආරම්භ ධාතුවෙන් කරලා දෙන්නේ යම් ප්‍රමාණයකට තමයි යෝග ජීවිතයේ හැඩගස්වලා, පෙළගස්වලා ගොනු කරලා දෙන්නේ. ඊගාවට ඒ යෝග අවතරයට අග්ගහිත විදිය කියලා උත් ඒ මගින් සාර්ථක භාවයටපත් වුණා උත් යෝගාචරයේ පග්ගහිත විදියක් අවශ්‍යයි. ගත්ත දේ අත නැහැ. දිගට පවත්වාගෙන යෑම සඳහා. ඒක අර ආරම්භ ධාතුව තරම් තද බලයක් නෙවෙයි. ආරම්භ ධාතුව තරම් ගොරෝසු එක්කුත් නෙවෙයි. නමුත් ආරම්භ ධාතුවෙන් ගන්නාලද ඒ සත් අදහස් ව්‍යාපාරේ එක දිගට පවත්වාගෙන යන්න නම් ඊගාවට තියෙන මේ පග්ගහිත විදිය අවශ්‍යයි. අනේ පග්ගහිත විදිය සඳහා තමයි අපි මේ සාමූහයක් වශයෙන් එකතු වෙලා ප්‍රතිමත් මාලාවකට බැඳිලා කාලසටහනකට බැඳිලා කටයුතු කරන්නේ. ඒ නිසා මේ පග්ගහිත විරිය සම්බන්ධයෙන් උස් පහක්කම් මටත් දෙදෙනෙක් අතර පවතිනවා. ඒක සඳහා අර කලින් කියාපු ජීකේනට ආරාධනා කරලත් නෑ මේකේ. ඒ වාගේ මේ වැඩපිළිවෙල කවමදාකවත් මාර්ගඵල අවබෝධයේ පිණිසවන්නා වූ විපස්සනාවෙන් තොර වෙන කිසිම ආනිසංසයක් ඉස්සර කරගන්නෙත් නෑ. අන්න ඒ වාගේම තමයි මේ පග්ගහිත විරිය පවත්තන්ට මට මගේ අත්දැකීම දැකලා තියෙන්නේ දිනචරියාව පවත්වන්න බැරි නම් ඒ පුද්ගලගේ විශේෂ දුර්ලභකම් Tamanටත් තේරෙන පිළිවෙලක් තියෙනවා. ඒ නිසා මේ පග්ගහිතේ ගත්ත දේ අතන අර කරන්න නම් ආරිවාර්යම මේ චාරිත්‍ර සීලය රැකෙන්න. යම් අපි එකඟ වෙලා තියෙනවා නම් දිනචරියාවක් අනිවාර්යම එක කෙරෙන්න. වත් පිළිවෙතක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කරන. ඒ නිසා හිතන්න නරකයි ඒ වත් පිළිවෙත හෝ දිනචරියාව මේ හිරගෙදරක තියෙන හිරකාරයන් සඳහා වෙන කාලසටහනක් එහෙම නැත්නම් වාත පිළිවෙත කියලා කියන්නේ බරක්ය මේ කරදරයක් කියලා. ඒකේ හොඳට ස්ථානෙට ගැළපෙන ඒ කල් ගත වෙච්ච මේත ඉතිහාසයේ සලසන ඒ වැඩ පිළිවෙලට සමීප වෙලා සම්බන්ධ වෙලා جوړු වෙලා කටයුතු කරගෙන යනකොට තමන්ට කවමදාකවත් අර මූලික ආරම්භ ධාතුවෙන් ලබාගත් වීරිය පරමාර්ථය අමතක වෙන්න දෙන්නේ. මොනවා කාරණාවක් නිසා තමතක වෙන්නද හැම වෙලාවෙම මේ පිරිසත් එක්ක කටයුතු කරනකොට නිතරම මතක් වෙනවා අපේ පරමාර්ථය මේකයි. ඒක කරගෙන යනකොට බොහෝ දේවල් මතුවෙනවා. ඒකෙකින් ආයතනයක හැටි. ඒ ආයතනයේ පිළිබඳව ඒ කාරණා තේරුම්ගෙන මගේ ජාමත් බේරගෙන නැත්නම් මගේ විසින් ස්ථානට ස්ථානයේ විසින් මට මේ Brahmacharyen මට ලැබිය යුතු කොට බේරාගෙන යන්න නම් පග්ගහිත අවස්ථාවේ ගත්ත වගකීම අත නෑර දිගට පවත්වන අවස්ථාවේ සතතාභ්‍යාසය කියලා මේකට පාලියෙන් සඳහන් කරන්නේ ඒකාකාර උත්සාහයක් අවශ්‍යයි. මේක ඇත්තටම මේ අවුරුදු 2547 කුත් මාස හතරක් ගත වෙච්ච අද දිනේට ගොඩක් වළංගු බව. හැබැයි ඒ මොකද මේ බුද්ධෝත්පාද කාලවල නැත්නම් මේ විපස්සනාවේ ස්වර්ණමය යුගයේ පැවතුණු බුද්ධෝත්පාදයෙන් අවුරුදු 1000ක් පමණ යන කාලය තුල නම් බොහෝ පින් ඇති පාරමිතා කුසල් ඇති අත් හිතියා උක්කටි තඤ්ඤු විපංචි තඤ්ඤ කියන ඝණයට වැඩ. ඒ අත්තන් සඳහා ප්‍රයත්න කිරීම අවශ්‍ය වුණේ බොහොම සුළුවෙන් සාමාන්‍ය සම්මත ක්‍රමයෙන් බලනකොට. ධර්ම දේශනාවක් ඇතින් පමණි මාත්‍රකාවක් ඇසූ පමණි ඒ අතන තමන්ගේ ඒ Brahmacharya සම්පූර්ණ කිරීම කර ගන්න පුළුවන් වුණා. නමුත් ඒ බුද්ධ ශාසනයේ දිගට යනකොට යනකොට පස්සට පහම් වෙන නෙය්‍ය පුද්ගලයන් පදපරම පුද්ගලයන් කියනා වූ ඊට පල්ලෙහා පන්තිය ඇත්තන්ට අර වාගේ එක ප්‍රයත්නයකින් එක මාත්‍රකාවකින් මේ කටයුතු සම්පූර්ණ වෙන්නේ නැතිකොට ශාසනය පැවැත්ම සලකලා ඒ දිනචර්යාව සහ වත් පිළිවෙත් තියෙනවා. ඉතින් ඒක හැම වෙලාවෙම වෙනස්කම්. කුංචු කුංචු දේවල් වලට ප්‍රභා වෙනස්කම්. අර කුසීත වස්තු අත අපි ජීවත් කරගත්තා. දැන් මට ගමනක් තියෙනවා කියලා හෝ ගමනක් ගිහිලා ආවයි කියලා හෝ මට දැන් ලෙඩක් වෙන්නයි තියෙනවා කියලා හෝ ලෙඩක් උණයි කියලා හෝ මට දැන් බඩගිනි කියලා හෝ මට බඩ පිළිලයි කියලා හෝ මට දැන් අධික සීතලයි කියලා හෝ මට දැන් අධික උෂ්ණයි කියලා හෝ මේ දිනචරියාව නිතර වෙනස් කිරීමෙන් පේන්න තියෙන්නේ සාම ලාවටලා දැල්ලක් වාගේ යෝග ජීවිතයක්. ඊටාම මේ මේ ලපටි බුබුල් පළතුරු වගේ යෝග ජීවිතය. ඒවට ওই කියන දුෂ්කරතා මොනවාක්වත් දරන්න බෑ. දරුවොත් ඒවා විලි මේ වියකිලා මිලාන වෙලා ජීවිතක්ෂයටපත් වෙනවා. මුත්‍යෝග ජීවිතයේ හයිවේ එකන එනකොට ඉදිච්ච පළතුරු වාගේ, හයි වෙච්ච පළතුරු වාගේ නැත්නම් මෝරච්ච කොළ වාගේ ඒවා එහාට මෙහාට ප්‍රවාහණය කරන්න පුළුවන්, විලඳ ව්‍යාපාර වලට යොදවන්න පුළුවන්. ඒ මොකද සීත උෂ්ණ දරණ, ගමන දරණ. ඒ අඩුපාඩුකම් දරාගෙන ඉන්න පුළුවන්. ආන්නේ වගේ යම් යෝග ජීවිතයක ආරම්භ ධාතුව ඉක්මවලා ආරම්භ විරිය ආරද්ධ විරිය කියලා මේකට ඒ වචන කට්ටලේදී පාවිච්චි වෙන්නේ ආරද්ධ විරිය ඉක්මවලා ඒ පංගහිත අවස්ථාවේ කර්මස්ථාන භාවනා කරන යෝග ජීවිත ගත කරන අවස්ථාවේදී ඒ Taman තුල මේ කුසීත වස්තු අට සම්බන්ධයෙන් මේ විදිය නිතරම තලවසුළු ගතියක් තියෙනවා නම් හිතා ගන්න තියෙනවා මේක තමයි කුසීතෝ දුක්ඛං විහෙරති කියලා කියන්නේ. ඒවයි පුද්ගලයාට කියන්නේ හැම කාරණාවකදීම ඒ මේ තමන්ගේ දිනචරියාව නැත්නම් භාවනා කටයුතු සම්පාදනය කරන්නේ නැති කෙනාට කියන්නේ කුසීතයයි කියලා. ඒක නම්බුරාමයක් නෙවෙයි. ඒ කුසීතයා දුක්ඛං විහෙරති. ආරබ්ධ විරියෝ සුඛං විහෙරති. විදි ආරම්භ කරන ලද පුද්ගලයා මේ පග්ගහිත අවස්ථාවේ සාර්ථක වෙන පුද්ගලයා සුඛං විහෙරති. මොකද මේ පුද්ගලයා එන සෑම දුෂ්කර අවස්ථාවක්ම තමන්ගේ ජීවිතයේ තමන්ගේ මේ බොජ්ජංග ධර්ම වල අභිවෘතියක් වෙන්න හේතු වුණාද නැත්ද කියලා බලන ප්‍රගති පරීක්ෂණයක් වාරපත් කරගන්න. මේ නිසා කුසීත පුද්ගලයා තමයි අපි ඇති සංඥාව නැති ඍණ ආකල්ප දරන පුද්ගලයන් වශයෙන් සඳහන් කරනවා. ආරද්ධ විරිය පුද්ගලයාට හැකි සංඥාව ඇති ඒ ධනාත්මක චින්තනයක් ඇති හැකි පුද්ගලයෙක් බවට අපි සඳහන් කරනවා. ඉතින් මේක අපි එදත් මාතෘකා කරගත්තා. සමහර දෘෂ්ටි කෝණයෙන් බලනකොට උගවදෙනෙක් හිතනවා බුද්ධ ආගමේ එහෙම නැත්නම් මේ භ්‍රමචාරියේ කල යුත්තක් ඇත්තේ නැහැ. ඒ නිසා හොඳ ප්‍රඥාවෙන් ඒක දිහා බලහිනකොට ප්‍රශ්න විසඳෙයි කියලා සමහර පිටක් මේ ධර්මයේ පිළිබඳ අර්ථකථන දෙනවා. තව සමහරක් මේ වීර්යයට මුල් තැන දීලා මේ විශාල කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත වෙනුවෙන් මෙන්න මේ විදිහට උත්සාහකට යුතුයි කියලා අර්ථකථන දෙනවා. ඒකෙන් සාමාන්‍ය ක්‍රමයට බලනකොට බටහිර ඒ දර්ශනවාදී ඉස්සර කරගත්ත ඇත්තෝ ගොඩක් වෙලාට කැමති මේ ධර්ම විනයේ සාමාන්‍ය ඥානවන්තයාගේ වැඩක් තියෙන නිසා ඉතර මේ වීරිය ඉස්සර කරන්න දෙයක් නැහැ කිය. මොකද ආශ්‍යාතික සම්ප්‍රදාන කුල තැන්වල කොච්චර දෝ ඒ වීර්යය මේ මතු කරන දැන් ආධ්‍යාත්මික ඒ වගේම අතුලාන්තයක් ඇති වැඩ පිළිවෙලක් බව එහෙම නැත්නම් දුෂ්කර වටක් එහෙම නැත්නම් සුතහංගජාරී ජීවිත සලකන ගතියකුත් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට තමන් තුළින්ම දැක ගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවකට තමන්ගේ හිත තාමත්ම වීර්යයෙන් අතන් අසු නොකර ආරද්ධ වීර්යකව අප්‍රමාදීව ඉගාඩ කටයුතු කළ යුතුයි කිරීමෙන් මෙන්න මේ ප්‍රතිඵල ලබනවා කියන වෙලාවලුත් තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ආරම්භක ආධුනික යෝගාවචරයට මුගක් අත්දකින්න ලැබෙන තැන. ඒක යම් ප්‍රමාණයකට ඒ වීරියෙන් එකක් දෙකක් තුනක් සාර්ථක ප්‍රතිඵල ලැබුවාට පස්සේ ඒ සාර්ථක පරියන්කේ අවධානය වෙනකොට නම් යෝගාචරය කිසියම් ව්‍යාපාරයකින් තොරව ඒ ලැබුවා වූ ඒ නිර්ආමිෂ සුඛය බොහෝ වේලා පුත් විඳින්න පුළුවන් තත්ත්වකටපත් වෙනවා. ඒ වෙලාවේදී අධික වීර්ය කිරීමත් හොඳ නැහැ. ප්‍රයෝග පටිප්පස් සම්බන්ධි කියන්නේ. පටිප්පස් සම්බන ප්‍රයෝග කිරීම සම්පූර්ණයෙන් බහා තබලා ඒ ලැබුණා වූ විවේකයේ බුද්ධ විඳින. ඒක හුඟක් වෙලාට බුද්ධ විඳින්නේ හොඳ සාර්ථක පරියන්කයක්. බුද්ධ විඳින දක්ෂ යෝගාවචරේ පරියන්කේ මුලදී විශාල වීර්යයක් යොදලා ආදු ආදුනිකෙක් වාගේ අද ඉස්ලාම් භාවනා කරන කෙනෙක් වාගේ අරබන ලද වීර්යය ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට හොඳට ඕක තේරෙනවා දැන් ඉදිරියට තියෙන්නේ අර බටහිර සංකල්පය අනුව කියන වගේ ඇති தත්ත්වය හොඳට විවෘතව ඇති தත්ත්වය හොඳට පැහැදිලිව මධ්‍යස්ථව දැක දැන ගනිමින් මේ தත්ත්වය බොහෝ වේලා පවත්වා ගන්නවා. අර අධික වීර්ය දැමීම වීර්ය කිරීම අවශ්‍ය කරන්නේ. ඒ චිත්ත වීර්යක පවතින ආ වූ මේ මුලදී වීර්ය කායික වීර්ය මිශ්‍ර වෙච්ච වීර්ය අවශ්‍ය වුණාට පසුව ඥානෙ මොසු වෙච්චි මේ චෛතසික වීර්ය පමණක් ඇති කියන කතාව දන්නේ නැති වුණොත් ඕනම යෝගාවචරයේ ඕනම වෙලාවක මේ අන්ත දෙක ආශ්‍රය කිරීමෙන් වැරදි අර්ථකථන දෙන්නේ කියලා. ඒක ඇති දෝෂයක් නෑ. ඒ මොකද මෙන්න මේ වාගේ මේ අර්ථකථන පිළිබඳ විෂමතා දකිමින් දකිමින් තමයි යෝගාචරය ඉදිරියට තියෙන්නේ. ඒක යෝග ජීවිතේ වටිනාකම තියෙන්නේ. ඒ යෝගාචරය ආරාද්ධක ආරාද්ධ විපස්සක කියන නම ලැබෙනවා. උපාධි නාමය ලැබෙනවා. දිග්ගතෝම Taman වර එක වීර්ය කටයුතු කරනවා දිනුවා කියන අදහස ඇති කරගන්න. වර එක වීර්ය මොනවාක්වත් තොන්නේ හොඳට කාරණාව දන්නවා ඉබේම මට පාර හදා ගන්න පුළුවන් කියලා ප්‍රඥාවිස් කරගන්න තත් ගන්න. නමුත් කොයිම තැනකදීවත් භාවනාව අතාරින්නේ. ඊට බහපු පීනුම්කාරයෙක් වාගේ නිතරම තලයේ මත පිට ඉඳීම සඳහා ව්‍යාපාර කරන තාක්කල් අපි උට කියනවා ආරද්ධ විපස්සක. ආරද්ධ විරිය අරද විද්‍ය සහිත පුද්ගලයා කියලා. මේ දර්ශනය හදාරන පොත්පත් කියවන ඇත්තෝ තාම වතුරට බහලා නැති ගොඩ දම්බි ගහන්නම් වගේ. ඒ ඇත්තෝ දෙන මේ කතාවල් ඔය පොත් තොංගන. නැත්නම් දැනුමේ යත්තංග මනමෙන් තොංගානකට වැඩිය මේ පරියන්ඛය භාවනා කළ අත්දැකීම කඳුලක් අවුන්සයක් ඇති එක වගේ. ඒක නිසා අප්පකාතේ මිනිස්සේසු තේජනාපාරගාමිනෝ අතායන් ිතරා පජා තීරමේ වානුධාවති කියලා සර්වචන සඳහන් කරලා තිනවා මේ බොහෝ මිනිස්සු අතර ඉතාම සුළු කොටසක් තමයි මේ සැඩසහිත මිනිමෝරු සහිත කිඹුල්ල සහිත මේ වතුරෙන් එගොඩ වෙන්නේ අනික බොහෝ දෙනා මෙගොඩ දම්බි ගහනවා වතුරේ ඇත්ත වතුරට බහැලා දම්බි ගන්න හැටියට තීරමේ වාණු ධාවති අනුධාවනය කරනවා මෙගොඩ මේකගෙන. අද බුද්ධ ආගමේ වැඩි හරියක් කියන්නේ අන්න ওই தත්ත්වය. ඒක නිසා අපි වැඩට බහව පිළිසක් වශයෙන් මේ වැඩේ තියෙන දුෂ්කරතාවයට වරක යට වෙන, වරක මතුවෙන පිළිසක් වශයෙන් ඉන්නකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අර්ථය තමයි මේකට කියන්නේ ආරද්ධ විපස්සක ආරම්භන ලද වීර්යය අත්තා උතනත්ත. එහෙම කෙනාට හැම වෙලාවෙම සර්වචන් වහන්සේගේ ඒ සුභාසිතන ලැබෙනවා. සජීවී ධර්මයක ලැබෙන ඒ තියෙන උණුසුම නිතරම ලැබෙනවා. ඒ නිසා ආරද්ධ විපස්සක කියලා කියන්නේ ඉස්තේ මෙසේ නම්බු නාමයක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම අපේ මරණය දක්වාම අපි බලාපොරොත්තු වෙනා වූ ඒ උත්තමාර්ථය ලැබුණ නැත්නම් ආරද්ධ විපස්සක භාවය අපි අතහරින්න නරකයි. ඒ කරගෙන යනකොට වරක ඉතාමත්ම දැඩි වීර්ය කරන්න වෙනවා ප්‍රතිඵලත් නැතුව සමාපිට. නමුත් අපි අතහරින්නේ නැහැ ආරද්ධ විපස්සක භාවය. සමහර වෙලාවල් වල ස්පාසු වෙන විදිහේ අපිට පහසුකම් ලැබෙනවා. තව සමහර වෙලාවල් ලැබෙනවා කිසියම් ප්‍රයෝගයක් ප්‍රයත්නයකින් තොරව හොඳට විවේක ලබන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම මේ ආරද්ධ විපස්සක ස්වභාවයේ කියනෙව ඕන වෙලාවක නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ආරද්ධ විපස්සක කියලා දන්න හොඳම කාරණාවක් තමයි Taman යොදන ප්‍රයත්නයේ සමාන ඒකට සමානුපාත ප්‍රතිපරදී. ඒ නිසා ඔහු කවදාකවත් ඒ ආරද්ධක විපස්සක භාවය අතහරින්නේ නැහැ. මේකට ඔය සමහර විටක සමහර නිකායවල බෝධිචිත්තය කියලා කියනවා. මොන්නම මොන දේ සිද්ධ වුණත් තමයි බෝධිචිත්තේ බිම තියන්නේ. ඒක අප්‍රමාදය ගැන සඳහන් කරනවා අප්‍රමාදය කියලා කියන්න පුළුවන් මේකට. ඒකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපමාවක් දෙන්නේ ඇතෙක් හත් පොළයයි කියලා කියන අටාගේ ඇවිදිනකොට පොල් හත් පොලක් බිම ගෑවෙනවයි කියනවා. ඒ නිසා ඔහුගේ හොඬෙත් බිම ගෑවෙනවා. ඊගාවට ළඟ ළඟ කකුල් දෙකකුත් බිම ගෑවෙනවා. නමුත් කවදාකවත් ඇතා හොඬේ පාගගන්නේ. නින්දර ගියත් හොඬේ යට කරගන්නේ නැහැ. නාන්න ගියත් හොඬේ ගිල්ලන්නේ නැහැ. ඒක උඩම තියාගෙන ඉන්නවා. ඒ මොකද ඒක යට වුණොත් මේ ජීවිතය අනතුරුයි. ආන්නේ වගේ තමයි යෝගාවචරය මොන තරම් දුෂ්කරතා ආවත් මොනතරම් පහසුකම් ආවත් කවදාකවත් මේ අප්‍රමාදයේ මේ බෝධි චිත්තය එහෙම නැත්නම් ආරද්ධ විපස්සක භාවයේ කවදාකවත් බිම තියන්නේ. උදේරුම් ගන්නවා මේක මට යෝග ජීවිතයේදී විඳින්න වෙන තත්ත්වයක් මම මේකත් විඳගෙන මේකේ මුලමැද අග දැනගෙන විගතෝම ඒ ආරද්ධ විපස්සක භාවයේ රකින්නවා නම් ඒ යෝගාවචරය බුද්ධ පුත්‍රමයි. සාක්‍ය සිංහමයි. වෙලාවක ඊටාම දුක්ඛිතව දාඩිය දාගෙන ගැස්සි ගැස්සි පෙලි පෙලි සලි සලි වැටි වැටි භාවනා කරන වෙන්න පුළුවන්. වරක උදාමත් උජාරුව ඉරියව්පවත්තුමින් හොඳ කොන්ද කෙලින් තියාන භාවනා කරන වෙන්න. නමුත් වීර්ය භාවනත බන තාක්කල් මේ බුද්ධිල ආරද්ධ විපස්සක භාවයටපත් වෙනවා. අනේ ආරද්ධ විපස්සකයට තමයි මේ විපස්සකයාගේ වීර්ය පිළිබඳ වළනකොට මධ්‍යස්ථ තත්ත්වය මේ පග්ගහිත විරිය තමයි උගාක් විරිය පිළිබඳ දේශනාවලට මාතෘකාව වෙන්නේ. සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒ මොකද ආරද්ධ විපස්සක භාවයේ බොහෝ විට පුද්ගලික සටනක මේ ප්‍රතිඵලයක්. ඒක හුඟක් වෙලාවට Tamanට තනියම සටන් කරලා ගන්න වෙන දෙයක්. ඒක පිළිබඳව සාකච්ඡා කර කර කරන්න නොවෙනව නෙවෙයි. නමුත් තනියම කරගෙන තියෙනවා. දැන් මේ වගේ පිටහක් ගත්තොත් ඒක පිළිබඳව ආයි කියන දෙයක්වත් නැහැ. හැබැයි මතක් කරන දෙයක් තියෙනවා ඒ තිබුණොත් ඒ ඥාති පරිවර්තයෙන් ඒ මුදලෙන් අයින් විතර ගන්න වෙලාවේදී තිබුණ වීර්ය දැනටත් තියෙනවනම් බොහෝම ලේසි අර ඊගාපන්තිය වීර්ය කියන පගහිත විදිය. ඒක භාවනා පරියංගයක නැත්නම් භාවනා චිත්ත වීර්යයකට සම්බන්ධ කරලා බලනකොට ඉස්සරලාම අපි කයෙන් සිදුවෙන අකුසල කර්ම වචනේ සිදුවෙන අකුසල කර්ම කියන මේ වීතික්කම කෙලෙස් ගෘහස්විත ජීවිතයේ කාමභෝගී ජීවිතයේ සීමාන්තිකව සිදුවෙන මේ වරපතල කෙලස් කපලා දාලා ඒ විවේක භූමියක් හොයාගෙන යන්න ගන්න උත්සාහය තාමත්ම සමාජමය ආර්ථිකමය දේශපාලනමය ආධ්‍යාත්මික ලොකුම පිම්මක්. අන්නේ අවස්ථාව පහු කරාට පස්සේ උගාක් වෙලාවට ඒ තාම ඒ අවස්ථාව පත් කරපු නැති, පන්නපු නැති ඇත්තෝ ඉතාලේ ඉන්නවා ඊට පස්සේ නම් වැඩ ලීසි ඊට පස්සේ ඔක්කොම හරියයි කියලා. ඒ කියන්නේ යතෝ තාම අර විහි ජීවිතයක කලබල සහිත කරදර සහිත ජීවිතය අත්දැකීමත් ලබල නැහැ කියලා එකෙන් අදහස වෙනවා. ඒ මොකද මේගොල්ලෝ හිතනවා ඒ ගිහි අතහැරීමෙන් දුක් අතහැරියයි කියලා. ඒ නැත්නම් අහවල් තැනට ගියොත් මගේ දුක නැති වෙයි කියලා හිතනවා. අසවල් පුද්ගලයා මට ආශිර්වාද කෙරුවොත් දුක නැති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ එයාට හිතන සංසාරේ එක තැනක් තියෙනවා, එක වෙලාවක් තියෙනවා, එක ස්වરૂපයක් තියෙනවා. එතන දුක නැතුව ඇති කියලා. ඔක්කොම මනස්ගත විතරයි. අර විදිහට ඒ ආරද්ධ විරිය නැත්නම් එනිකම ධාතුවෙන් ඒ ගුහාසිත තත්ත්වයෙන් වෙන් වෙලා විවේකය ඇති කරගත්තට පස්සේ ඒ පුද්ගලයාට සාමාන්‍යයෙන් කර්මස්ථානයක් වැඩ බිමක් වැඩ කරන්න තැනක් හොයලා දීම තමයි දීගාව ඊටාත්ම වැදගත් පියවර වෙයි. ඒකට ගුරුවරයෙක් එකතු වෙනවා. කර්මස්ථානයක් ඉදිරිපත් කර ගන්නවා. දිනචරියාවක් හදා ගන්නවා. ඒ අනුව කටයුතු කරගෙන යනකොට ඒ පුද්ගලයාට මුලදිම අර මෑතකදී ඉවත් කරන්න givis ගන්න අලාද බරපතල වීතිකම කෙලෙස් වල පහර දීම නිතර සිද්ධ වෙනවා. ඉතින් මූල කර්මස්ථානයේ වෙච්ච හිත යොදනකොට නීවරණයන්ගේ බලපෑම බොහෝමත්ම ගොරෝසුව සිද්ධ වෙනවා. මේ නිසා බර මුලදී බරපතල හටනක් විශාල ව්‍යාපාරයක් කරන්න වෙනවා. හරියට මේ තෙප්පමක් නැත්නම් ඔරුවක් මුහුදට දියට මේ යවන්නවා. දියත් කරනවා. ඉතින් ඒක කරනකොට ඒ හරිය මැන්ඩියේ ඉන්න වැඩගත් දැනුමුත් එක්ක ලං වෙලා හරියට වෙලාව බලලා අතිම තල වේගයක් තියෙන වෙලාවක කෑ ගහගෙන ඔක්කොම එක නඩේට එක හඬට අර පොරු පුරුවන් තරම් දියත් කිරීම තමයි ඒ මුහුදු කරේ මාළු අයින් වල සිදුවෙන දේ. නමුත් ඒ දියත් කිරීමත් සමගම දියත් කිරීමට උදව් උපකාර කරන්නා වූ සියලුම දෙනා අපව ගොඩට එනවා. මුහුදු මොහොතට යන දෙන්නේ කීප දෙනෙක් විතරක් පොරුවට ගොඩ වෙනවා. ගොඩ වෙච්චි ගමන්ම අපල් ගන්න පටන් එහෙම නොවුනොත් අර 10ක් 15ක් එකතු වෙලා ගොරෝසුරල කපාගෙන මූදට ගියාට මූද මැද ඒහා සමානම රැලි නිට්ටලෝම කියන යම් වෙලාවක ඔරුව හරසුනොත් සම්පූර්ණ කරකොල ගහනවා අනිත් පැත්ත. ඉතින් ඔරුව හරියටම රැළට අංශක 95 පහරක් දෙනවා. කෙලින්ම මූණ දිගට තියාගෙන තාක්කල් ඔරුව උත්පාදනයක විතරයි වෙන්නේ. නමුත් ගොඩ බිමේ ඉඳිලා හරීම වේද නිසා හැකි ඉක්මනින් පොරුවේ ඉන්න අයට සිද්ධ වෙනවා රළපතර වේග අතර මැද පුළුවන් තරම් බැදගෙන පැදගෙන පැදගෙන අර රැළ අඩු ගැඹුරු මොහොතට යන. නමුත් බුහුද කවදාකවත් නිදාගන්නේ. ඒක හැමදාම විදිහට රැළ ගන්න. ආන්නේ වගේ තමයි යෝගාවචරය අර විශාල ව්‍යාපාරයක් කරලා ඇවිල්ලා කර්මස්ථානයක් අරගෙන වාඩි වුණාට පස්සේ විශාල රැළ එන්න පටන් අර ගන්නවා ඒක ඍජුවම කාමච්ඡන්දය මේ ව්‍යාපාදේ ආදී වශයෙන් එන්න පටන් ගන්න. ඉතින් මෙව නිසා යෝගාවචරය පුළුවන්තරම් වීරිය කියන හබල් ගැනීම. මොකක්ද අපි මේක දිගන්නේ මෙනෙහි කිරීම. දිගතෝම Taman ගත්තා වූ මූල කර්මස්ථානයේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කිසි දෙයකට අතුල් වෙන්න ඉඩ නොදී දිගතෝම මනස කාර්යපාව. මේ පැවැත්වුවත් සමහරලාට යෝගාවචරකින් ඇහුවොත් කොච්චර වෙලාවක් මූල කර්මස්ථාන හිත පවත්වන්න පුළුවන්ද කියලා ඒ වාර 7-8ක් ආස්වාද ප්‍රසවාස 7-8ක් පිම්බීල් වාර හැකිලින් වාර 7-8ක් නැත්නම් සක්මනේ වාර 7-8ක් කරගන්න පුළුවන් අර තරම් ව්‍යාපාර කරත් වර එක හිත හිතවිලි ඇති වෙනවා සාද්දවලට දුවනවා වේදනාවට දිනනවා එහෙම නැත්නම් නනම් වශයෙන් කියනවා නම් එක එක නීවරණ ධර්ම මතු කරනවා නමුත් යෝගාචර ආරද්ධ භාවයේ නිසා ඒ නීවරණ ආවොත් නීවරණ යයි මම පුළුවන් තරම් නැවතත් අරමුණේ ඉන්න ඕනේ කියලා දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම අරමුණ කොටු කරගන්න අරමුණ තනි කරගන්න පීර පීරා මේ කරන සතන හරියට අර ගොඩ ප්‍රදේශයේ රැළ රළු පටල වෙලාවේ ඇතුලේ ඉන්න සුවල්ප දෙනා එකතු වෙලා දිගට හබල් ගන්නවා වගේ ඒක මේ වෙලාවේදී දැස් වාරු ගන්න බෑ විරිය මේ බහා තබන්න බෑ විවේක ගන්න බෑ දිගටම හබල් ගන්නවා ඒක නිසා මේ වෙලාවට මේ යෝගාවචරය අමනසිකාරය කියන නියම ක්‍රමයට නැතුව අර රැල්ලට ඔරුව හරස් කරගත්තා වගේ එන නීවරණ ධර්මයක් අනුව කල්පනා කරන්න බස්සොත් යෝගාචරය උස්සල පොළවේ ගැහුවා වගේ. කුසීතව අර නීවරණට යට වෙනවා. මේ වෙලාවේදී කාමච්ඡන්දේ බොහොම සතිය බලපං. ඒ මොකද මීට ආසන්නයේ ඉස්සර වෙලා ඒක නතර කරලා ඉතින්. ඒක සීලේ ඒ වගේම සතියේ වීර්යයෙන් යටපත් කරලා තියෙනවා. ඉතින් අන්න එව්වයි වේගයෙන් මතුවෙන පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය දැනගෙන කිසිසේත් මේ ඉඩක් නොතව. ඉස්පාසු දෙන්නේ නැතුව. ඩිගතෝම වෙනේ කිරීම කරනවා නම් ලොකු සටනක්. හරියට යුද පෙරමුණක මුණට මුණලා සටන් කරන දෙපිරිසක් වාගේ විශාල සටනක් පවතිනවා. මේක සාමාන්‍යයෙන් සමතේටත් විපස්සනාටත් දෙකටම සාධාරණව කරන්න පුළුවන් කතාවක්. මේ විදිහට ඒ යෝගාවචරය ඒ වීර්ය අඛණ්ඩව පවත්වාගෙන යනකොට වරින් වර අවස්ථාවල් ලැබෙනවා මම දැන් වාර 7-8ක් 10ක් 15ක් මට පිම්බීම හැකිලින්ද ගේම යන්න පුළුවන් වුණා මට දැන් හැකිලීමක් හිතෙනවා මම ඊට දාන්න ඒ වගේම මට ඉස්සරහට තව මේ වගේ වාර 7-8ක් යනකම් බාධාවකුත් නැහැ කියලා ලොකු ස්පාස් ලැබෙන වෙලාවක්. සක්මනෙත් මෙහෙම වෙනවා. ආනාපානෙත් වෙනවා. ඉතින් ඒකෙන් ඒ වෙලාවේ තේරුම් අරගන්න තියෙන යෝගාවචර සාර්ථකව මේ ඔරුව තියස් කරගෙන තියෙනවා. නමුත් මේ බව දැනගෙන සතුටෙන් විවේකීව මෙනෙහි කිරීම නතර කිරීමම තවත් රළකට අහුවෙන්න තවත් නිවර්ණයකට යට වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ වගේ සලකා බැලීම නිසා මෙනෙහි කිරීම නතර වෙනවා. පහතබර. නැත්නම් වීර්ය අඩු වෙනවා. එතකොට මේ භාවනා ගේ පිටින්ම පැත්තකට ඇලවෙන්න ඉඩ දෙන්න. ආනේ වෙලාවේදී ඒ එන එන හොඳ හෝ වේවා නරක හෝ වේවා මේ දෙකම යෝනිසෝ මනසිකාරයට ලක් කරගෙන ඉදිරියට දිගට පැවැත්වීම තමයි පග්ගහිත විරිය කියලා කියන්නේ ගත්ත මේ සාර්ථකත්වයේ ගත්ත ගැම්ම ගත්ත පිම්ම වැඩෙන දේ නැතුව දිගට පවත්වා. මේ යෝනිසෝ මනසිකාරදී තාමත් වැඩගත් මුගක් වෙලාවට අපි වීර්යයේදී සඳහන් කරන්නේ වීර්ය වන්ත කිරීම සඳහා කතා. නමුත් අධික වීර්යයෙන් වෙන හානිය දැන ගැනීමත් යෝගිකෝ මනසිකාරය කියන වචනේ ගත්තාම තම සමව ඉදිරිපත්. මට දැන් හොඳ ධනක් හම්බෙලා තියෙනවා මට දැන් හොඳ ගුරුවරයෙක් හම්බෙලා තියෙනවා මට දැන් භාවනාව හොඳයි ඒ නිසා මම අදම වහ වහ මේක ඉෂ්ට කර ගන්න ඕනේ කියලා අධිකතර බලාපොරොත්තු ඇති කර ගැනීමෙනුත් යෝගාවචරය පැවැත්විය යුතු නියම වීර්ය වෙනුවට හිත වික්ෂිප්ත කරගන්න. හිත විසිරී යන තත්ත්වයටපත් වෙනවා. එතකොට කියන්නේ උද්දච්ච භාවය කියන්නේ. ඒ අරමුණේ නියම මෙනෙහි කිරීම ඇති නොකර කුසීත වීමෙන් සිදුවෙන එකට වෙන්නේ හිත සීතල වෙනවා, තීන මිද්දේට වඩනවා, කුසීත පුත්කල භාවයට වඩනවා. හිත සංගවි ගන්නවා. මේන මේ දෙක අර දියත් කරන අවස්ථාවේ ඔරුව ඇති වෙන ධර්මයක් නෙවෙයි. දියත් කරලා යම් කිසි ප්‍රමාණයක් අතුලට බැසගත්තට පස්සේ තමයි මේක තදින්ම බලපන්නේ. නමුත් දියත් කරනකොටම ලකුණු නම් පෙන්නේ. උදීත පුද්ගලයා ඊටාත්ම තමන්ගේ කය ගැන එහෙම නැත්නම් ඉරියව් පිළිබඳව නිතරම සැලකිලිමත් වෙලා එහාට මෙහාට නලියමින් වගේ තමයි පටන් ගන්නේ. ඒ නිසා ඒ පුද්ගලයාගේ හිත ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම නතර වීමටත් අරමුණ අප්‍රකට වීමත් ඒ වගේම මේ තීන මිද්ද වගේ දේවල් මතුවීමත් හිත සංග වේ ගැනීමත් වෙන්න පුළුවන්. තව සමහර කට්ටිය අධික උනන්දුව නිසා පටන් ගන්නකොටම ටික වේලාවකින් ඕනෑමට වැඩි වේගය කිරීමෙන් ඕනෑමට බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් හිත වික්ෂිප්ත භාවයට පත් වෙනවා. නමුත් ඒකේ ලක්ෂණු පෙන්වන්නේ වැටෙන හැටි ආධිනව පෙන්වන්නේ යම් කිසි ප්‍රදේශයක් මූදාතුරට ගියාට පස්සේ තමයි. නැත්තම් භාවනා ටිකක් දුර ගියාට පස්සේ තමයි. ඒ නිසා එතනදී යෝගාවචරය ආර ආරද්ධ විරිය අවස්ථාවේදී නම් ඊගේ අතහැරීම සඳහා තමයි දෑදා හිතුන් කතා කරනවා වැඩිහිටි මේ පැවිදියත්තන් එක කතා කරනවා සාකච්ඡා කරමින් කරන ගතියක් තියෙනවා. නමුත් තීරණය නම් පුද්ගලිකයි. නමුත් මෙතෙන් ගියාට පස්සේ යෝගාචරයේ කිසිම සාකච්ඡාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාකච්ඡාවක් කරන්න ඉඩ පාඩුවක් ලැබෙන්නේ නැහැ. යෝගාචරය තන්නිකරම ඒ තමන්ගේ වීර්ය චෛසිකයත් එක්ක විතරයි කටයුතු කරගෙන යනවා. මෙන්න මේ පග්ගහිත අවස්ථාව යෝගායතර ජීවිතයේ සාමාන්‍ය බුද්ධ ආගමේ සඳහන් කරන වීර්යයත් එක්ක හොඳටම ගැළපෙන තැන. මේක සාමාන්‍යයෙන් උපමාවකට දක්වනවා නම් හඳට යන්න වගේ රොකට් එකක් විදිනකොට ඒක විශාලම ඉන්ධන ප්‍රදේශයක් දවලා මහ පොළොව කම්පා කරමින් තමයි මහ පොළොවේ ඉඳලා අඩි 76ක් විතර උඩට යනකම් විශාල ටොං ගානක් බර උඩට උස්සනවා. ඒ මුළු රොකට් එකේම තියෙන තෙල් වලින් 75ක් විතර එතනදීම දානවා. ඒක නැත්තම් ඒක උඩට ගන්න බෑ. ඊට පස්සේ ඒක මේ පොළොවට සමාන දුරක් පවත්වමින් පොළවේ ගුරුත්වයටම අහුවෙලා දිගට වටේ කරකැවි කරකැවි ඉන්නවා. Tamanට යන්න ඕනේ තැන සුදුසු වෙලාව කලාව හම් වෙනවා. අනිත් එක මේ ගංගන ගාමීන් මේ අඩු ගුරුත්වාකර්ෂණ තත්ත්වයේ යටතේදී කොහොමද ක්‍රියා කරන්න කියන එක දැනගන්න පැය ගණන්. අර හතම හයක් විතර ඈතින් පෘථිවි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය අඩු තැනක ඔයේ කැරේ කැරේ ගින්නාට. ඒ වෙලාවේදී වැඩි ශක්තියක් යොදවන්නේ නැහැ. නමුත් යෝගාවචරය අර ඇතුලේ භාවනාවටපත් වෙච්ච යෝගාවචරය ගංගනගාමියා වගේ මේ ගෙවල් වල දොරවල් තියෙන සම්බන්ධකම් ගෘහාශ්‍රිත ප්‍රේම ගෘහාශ්‍රිත දුක් අයින් කරගෙන භාවනාවේ නිස්සරණමය මේ මේ අත්දැකීම් දැකීමෙන් අමුතු ජීවිතයකට පුරුදු වෙනවා. මේ කාලේදී ඒ යෝග ආචරයට විවිධ පැති වලින් බාධකත් වෙනවා විවිධ පැති වලින් සාධකත් වෙනවා ආන්නේ බාධක සාධක ධර්ම මැද මේ සතිය වීර්යයක් කියන දෙක සමබර කිරීම එදිනදා ජීවිතේ ලැබෙන්නේ නැති જાති අමතර අත්දැකීම. ඒකෙදී හුඟක් යෝග ආචරය භාවනාවේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ පරියංක භාවනාවේදී ඒ මොකද හොඳ සමාධියක් තුල ඇති ඇතිය දැක ගැනීමෙන් Tamanට දර්ශනයක් උත්තරයක් සාරණක් කල්යාණ මිත්‍යෙක් ලැබෙන නිසා. නමුත් ප්‍රශ්න ගොඩක් විසඳෙන්නේ හොඳවන් සාකරාලා බැලුවොත් සක්මන් භාවනාව. සක්මනේදී යෝගාවචරයට එදිනදා ජීවිතයේ කියන සාමාන්‍ය කටයුතු පරියන්කයක් අතර මැද හොඳ මධ්‍යස්ථ ඉරියව් සමබර අවස්ථාවක් ලබා මෙන්න මෙතනදී තමයි ඇත්තටම යෝගාචරයට පරියංගයකට ඉස්සලා කරන සක්මණේදී තමයි ඒ පරියංගය සඳහා අවශ්‍ය කරන ශක්තිය Tamange හිත තුල ගැප්වේ. ආනේ ගැබ්බෙන ශක්තිය තමයි මෙනෙහි කිරීමක් පාසා ටික ටික ටික ටික මුදා හැරීම තියෙන්නේ. ඒ මුදා හැරීම යම් තැනක නතර වෙනවද ඒත් එක්කම හිත කුසීත භාවයටපත් වෙන්න පුළුවන් ඉරියව්ව වැක්කන සුළු භාවයටපත් වෙන්න පුළුවන් යෝගාචර තීන මිද්‍යාට වෙන්න පුළුවන් කුසීතයයි කියලා නම හෙන්නේ ඉඳතියි. නමකට බැඳෙන්නේ ඉඳතියි. ඒක නිසා යෝග අවතරය එතනදී තාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ නත්ති මේ අධ්‍යත්තං සති විරිය සම්පෝච්ඡංගං කියන කාරණාව දැනගන්න. අසන්තං වා අධ්‍යත්තං විරිය සම්පෝච්ඡංගං නත්ති මේ අධ්‍යත්තං විරිය සම්පෝච්ඡංගෝති පජානාති. විරිය සම්පෝච්ඡංගේ මාර්ගයේ අධ්‍යාත්මේ නැතයි කියලා යෝගාවචරය මනාකොට දැනගන්න. මේක නම් වී කුසීතකමක් නෙවෙයි. මාතුල වීරිය නැතයි දැන ගැනීම වීර්ය වහදවීමක් නෙවෙයි වීර්ය ඇති කිරීමට ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒක නිසා එතනදී යෝගාවචරයට හොඳට මේ විරිය සම්බොජ්ජංගෙට ඉස්සලා අපි මතක් කරගත්ත අර ධම්මවිචේ සම්බොජ්ජංගේ බොහෝම ජයයට වැඩ කරනවා. ධම්මවිචේ සම්බොජ්ජංගෙන් කරන්නේ මොකද්ද? ඇති తত্ত্বය පැහැදිලි කරලා දෙනවා. දැන් මාතුල වීර්ය නැහැ කියන එක පෙන්ලා දෙනවා. ආනේක මතු කරලා දෙන්න කවුරක්වත් නැතිකම තමයි බොහෝ විට යෝගාවචරය ඒිට එහා ගිය හිත ලීන වෙන හිත කැටි ගැහෙන තීන මිදටපත් වෙලා නිඳරවයි. මේක සාමාන්‍යයෙන් ආධුනික යෝගාවචරයේ මේ මට්ටම් දෙක එකවර සිද්ධ වෙන්නේ ඒක පාරටම නිින්දෙන් අවදි වීම විතරයි වැටේ. Taman මේ විචෝ මේ මෙනෙහි කිරීම බහා තැබුවා මොකක් හරි හේතුවක් නිසා ඒ බහා තැබීම නිසා වීර්ය අඩු වෙච්ච බවක් නොදැනී ගියා නැත්නම් වීර්ය අඩු සැප පහසු ගත යුතුයි කියන අවස්ථාවට හිත නැමිලා ඒක ආස්වාදේ කළා ඒත් එක්කම හිත හැංගී ගත්තා ඒක පස්සේ නැවත අවදි වෙනකොට ගැසිලා අවදි නමුත් ඒ යෝගාවචරය ඒ මූලික විපස්සනා ඥාන පන්නලා ඉබේ පන්නනවා කියන එක නෙවෙයි තමන්ගේ ප්‍රයත්න තුළින්ම පන්නලා යම් අවස්ථාවක බොජ්ජංග මට්ටමට වීර්ය වැඩුණා නම් ඒ යෝගාචරයට තියෙන හැකියාවක් මම මෙන්න මේ කරුණ නිසා සමාහට භාවනාවේ අධික වෙහෙසකම නිසා හෝ නැත්නම් භාවනාවෙන් ලැබෙන යම් යම් ප්‍රතිඵල නිසා හෝ මෙනෙහි කිරීම බහා දක්වනවා මෙනෙහි කිරීම හීතල වෙන්න පටන් ගන්නවා ආනේ වෙනකොට ඉබේම ලැබුණා වූ සමාධියේ සුඛ වින්දනය ලැබමින් යෝගාවචරයා මට ටිකක් විවේක ගන්නත් මට මෙහෙම දිගට යන්න පුළුවන් ආදී වශයෙන් Taman පිළිබඳව අධික අස්තමේන්තුකට ඇවිල්ලා අර නතර කරපු වීර්ය පිළිබඳව සතුටෙන් ඉදිරියට යනකොට තමයි මේ නිදිමත ලක්ෂණ පහළ වෙන්නේ. මේ අවස්ථාවේදී යෝගාවචරය ආරම්භ කරපු Taman වැඩ ආරම්භ කරපු කාලයට වඩා බය වෙනවා. ඒ මොකද හේතුව දැන් සිද්ධිය හොඳට යාන්ත්‍රේ පේනවා. හැමදාම මම මෙතෙන්ට එනකොට වීර්ය බහත වීමක් කරලා තියෙනවා. මෙනෙහි කිරීම අඩු කරලා තියෙනවා. මෙනෙහි කිරීම පිළිබඳ අමතර තක්සේරුවක් කරලා නතර කරනවා. ඒත් එක්කම හිතේ, කයේ ඇති වෙන දේ සමාධිය කියලා හිතාගෙන තියෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට දන්නේම නැහැ. Taman හිතේ ලීටාන ඉඳලා නැගිටි වීම තමයි දන්නේ. මේකට හිත නැත්තම් කමටහන් දීලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් යෝගාචරයට මේ සංසිද්ධිය හොඳට පේනවා. ඒක තමයි සම්බොජ්ජංග පිළිබඳව ඉස්තර කරන්න තියෙන්නේ. සන්තං වා අජ්ජත්තං විරිය සම්බොජ්ජංගං අත්ති මේ විරිය සම්බොජ්ජංගෝති පජානාති. යම් අවස්ථාවක තමන් තුළ විරිය සම්බොජ්ජංගේ තියෙනවනේ. ඒ කියන්නේ අරමුණ හොඳට ප්‍රකටයි. ජවනිකාව ඥාන එකින් එකට එකින් එකට ක්‍රමයෙන් මාරු වෙනවා. විරිය හොඳට පවතී. ඒවා යෝගාචර දාන. ඒක බොහොම සෞඛ්‍ය සම්පන්නයි. ඊගාවට අවස්ථාවක් එනවා වීර්ය නැහැ. තමන් හොඳටම දන්නවා දැන් භාවනා එපා වෙලා තියෙන්නේ එක්කෝ දිග්ගතෝම දුනු මිටි සම්මාචාර ධර්ම වගේ මේ ධනිස්වල එහෙම නැත්නම් වෙන කොහරි සද්ද බල ටිකට පවතින වේදනාවක් වෙනත් එක හැප්පිලා හැප්පිලා හැප්පිලා ඒක පිළිබඳව නොදකින් නොපතන් කියන අදහසෙන් මෙනෙහි කරලා කරලා එපා. ඒතර මෙනෙහි කිරීමත් එපාලා ඉරියව්වත් එපාලා ඒ තනත් එපාලා එන පුංචි සද්දයක් අතිවලන්නේත් නැහැ. මේ රත් වෙච්ච කබලකට අබෑට වැටුණා වාගේ තලයට වැටුණා වාගේ කුපරන්න ගන්න. නැගිටලා යනවා තලුව ගසා දාගෙන යනවා තේරෙන්නේ නැහැ යෝගාවචරය. එහෙමත් සමහර වෙලාවට මෙනෙහි කිරීම නතර වෙන්නේ නැහැ. මොකද මෙනෙහි කිරීමේ රස නැති වෙනවා. තව සමහර වෙලාවට දැන් නම් මට මෙනෙහි නොකරත් හොඳට අරමුණ ඉදිරියපත් වෙලා තියෙනවායි කියලා ඒ අරමුණ දිහා හොඳට බලාගෙන ඉන්නවා මෙනෙහි කිරීම බොහෝ කාලයක් නොකර එහෙම ගියාම එනිසා බොජ්ජංග මට්ටමට යනකොට යෝගාවචරය අත වීරියත් කුජීත භාවයක් පිළිබඳව අවස්ථානුකූල වැඩෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා නූපන්නා වූ වීර්ය සම්බොජ්ජංගයේ දැන් ඔන්න උපදිමින් පවතිනවා. ඒ කියන්නේ යෝගාචර තේරුම් අරගන්නවා මම ඇතින් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. හොඳ නිසා හෝ නරක නිසා හෝ මම මෙනෙහි කිරීම නතර කරලා තියෙනවා. එක්ක මෙනෙහි කිරීම කරලා තියෙන ද්වේෂය. මේ සාද්ද නැති වේවා. මේ හිතවිලි නැති වේවා. මේ වේදනාව නැති වේවා කියලා හිතන ද්වේෂය අවිලා තියෙන එක අහුවෙලා නැහැ. ඒ නිසා යෝගාවචරය ඒ එපාකමත්, කම්මැලිකමත්, නීරසකමත් මෙනෙහි කරමින් අරමුණට ගියොත් අන්න නැතුව තිබුණා වූ විරිය සාපෝච්ඡංගේ මතු වෙනවා කියන එක යෝගාවචරය තේරෙනවා. යම් වෙලාවක තියෙනා වූ විරිය සම්පෝච්ඡංගේ අඳුනා ගැනීමම භාවනා ජීවනට හේතු වෙනවා. මම දැන් ඉන්නේ ආරද්ධ විදියක අවස්ථාව නෙවෙයි. දැන් මම ඉන්නේ පග්ගහිත විදිය අවස්ථාවේ දැන් මට හොඳට අරමුණ හොඳටම සියුම් වෙලා තියෙනවා. සද්දත් ඇහෙනවා. වේදනත් දැනෙනවා ඒ වගේම හිතවිලිත් යනවා එනවා නමුත් මම හොඳට මූල කර්මස්ථානේ ඉන්නවා මේ අවස්ථාවේදී මගේ විනිය හොඳයි ඒ නිසා මම මේක දිගට පවත්වන්න ඕනේ කියලා පවතිනා වූ ක්‍රියාත්මක වෙන්නා වූ විනිය පිළිබඳව සතුටු වීමම භාවනාවේ පරිපූර්ණ භාවයට හේතු වෙනවා වැඩිමකට හේතු වෙනවා එතකොට යෝගාචරගේ හිත ලෑස්ති වෙනවා මේ පග්ගහිත විරියේ පරිපූර්ණ වීර්යය කියන මේ වැඩේ හමාර කිරීමට අවශ්‍ය කරන ජය කණුව දකිමින් ඒ තරඟ ඉසව්ව නිම කරන යෝගා ක්‍රීඩකයේ වාගේ විශාල වීර්යයකට ඇති වෙනවා මේ යෝගාවචරයට එතකොට තව කෙනෙකුට වීර්ය පිළිබඳ කියලා දෙන්න තරම් හිටියා. තමන්ම ඉස්සර කාලේ කුංචි දෙයක් ආපුවාම ඒ පොස්සලගේ මැස යන්න බෑ කියලා කියන පිටුල වගේ ගසලා දාලා ගියේ හැටි දැන් එහෙම කරන්නේ නැතුව නිින්ද ගියත් කමක් නැහැ නැගිටලා භාවනා. හොඳට වීර්යය තිබුණත් මම වීර්ය තේරුම් අරගෙන භාවනා කරනවා කියලා තල තුනාතාවයට භාවනා කරන යනකොට යෝගාචරයට වැටෙනවා ඇත්තටම මේ වීර්යය තියෙනවා නම් මොනවද ලබා ගන්න බැහැ මේ ලෝකේ ඕනෑම තැනක නායකත්වයටපත් වෙච්ච ඕනෑම වීරත්වයකටපත් වෙච්ච හැම කෙනෙක් ළඟම නෑ කියන්න බැරි විදිහට බෑ කියන්න බැරි විදිහට දුෂ්කරතාවලට දැරීමේ මේ වීරත්වය තිබිලා තියෙනවා ඒකෙන් ඒ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ නිසා වචන තුනක් මේ தත්ත්වය පැහැදිලි කරන්න උගන්වනවා සූර වීර ධීර කියලා. ඉතින් සූරයයි කියලා කියන්නේ තම තමන්ගේ වැඩ වලට සූරයා. අධ්‍යාපනයේ සූරයා, ක්‍රීඩා තරඟ වලට සූරයා, ගස් නගින්න සූරයා. මොකක් හරි ඒක කුසලතාවයකට තමන්ට ප්‍රයෝජන වෙන දෙයක සූරයා. වීරයයි කියලා කියන්නේ බොහෝ දෙනාට හිත සුව පිණිස තමන්ගේ අත්තාව දක්ෂකම. සටනකදී වීරත්වය එහෙම නැත්නම් දුෂ්කරතාවකදී වීරත්වය කියලා කියන්නේ Taman ආරක්ෂා වීම නෙවෙයි Tamanගේ ලාභ ප්‍රයෝජන නෙවෙයි වීරත්වයේදී පොදු භාවයක් තියෙනවා නමුත් බුදුජාන් වහන්සේ ඒක දෙවෙනි පන්තිර කියලා කියන්නේ මොකද්ද මේ වීරත්වය ලෝකයේ හඳුනන වීරත්වය මේ කාම ලෝකයේ ජයග්‍රහණ සඳහා යම් කිසි කෙනෙක් Tamange මේ ඇත්ත ඇති හැටි දැනගැනීමේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගැනීමේ විපස්සනා මේ වීරය ගන්නවා නම් ඒ ඒක පුද්ගලික වීර්යයකට දාන්නෙත් නෑ පොදු සමාජ සේවා වීර්යයකට දාන්නෙත් නෑ ඒක දීර්ඝත්වයට දාන්නේ ඒ පුද්ගලයා විතරයි මේ දුෂ්කර සංසාර ගමනෙන් එතර ඒක නිසා සාමාන්‍යයෙන් යෝගාවචරය විපස්සනා ඥාන පත්‍ය පරිකා මේ නාම රූප පත්‍ය පරිකා සම්මතන අවස්ථාව කියනකොට හොඳටම යොදන තත් බල වීර්යයක් අවශ්‍යයි ඒ වීර්ය පුදුමාකාර කසකවීමක් පුදුමාකාර Java කැවීමක් තමයි මේ බලව විපස්සනා බලව උද්‍යප්පේ ඥානය ලැබෙනකොට ලැබෙන්නේ. ඒක යනවා දික්කටම අරගෙන ගිහිල්ලා ඒ බය ඥාන, භංග ඥාන, බය දුපට්ඨාන ඥාන වගේ එනකොට, නිබ්බිදා ඥාන එනකොට ඒක ගොක් වෙලාවට මේ මොට වෙන තත්ත්වකටපත් වෙනවා. වෙනවා, වැඩේ වෙනවා. නමුත් ඒක අගේ කරන්න බෑ. අගේ වෙන්නේ නැහැ. කම්මැලි වෙනවා. ඉතින් මොකෝ කියලා හිතනවා. ආනේ වෙලාවේදී තුන් යෝගාවචිත අවශ්‍ය කරන තුන්වෙනි පන්තියේ විදිය. ඒක ආරම්භ ධාතුත් නෙවෙයි මේ ආරද්ධ විදියක් නෙවෙයි පග්ගහිත විදියක් නෙවෙයි ඒකට කියනවා පරිපූර්ණ විදිය කියලා. ඒ වෙලාවේදී යෝගාචර තේරුම් අරගන්න ඕනේ විවිධ කාරණා කලකා බලලා. මේ බොහෝ දුෂ්කම දුෂ්කර අභිනිෂ්ක්‍මණයක් කරලා මෙතෙන්ට ඇවිල්ලා අරමුණෙත් යම් ප්‍රමාණයකට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තත්ත්වයක ඇවිල්ලා තියෙද්දි තාමත් මේ අනුසය කෙලෙස් විසින් මම මේ දූවි ගොඩකට ඇදලා දාලා තියෙනවා. කෙලස් ගොඩකට ඇදලා දාලා තියෙනවා. ඒක නිසා පමාදෝ රජෝ ප්‍රමාදය රජසක් කෙලේශයක්. නිසා මේ වෙලාවේදී මේ தත්ත්වේ තේරුම් නොගැනීමම ඒ කාන්තේ මගේ தත්ත්වෙ පිළිගෙනවා. ඒ නිසා ප්‍රමාද අනුවත්තක වූ දේ කෙලේශයක්. රජසක්. ආන්‍ය රජයෙන් අයින් වෙලා අප්‍රමාද වීම සඳහා දැන් தත්ත්‍ය තේරුම් අරගන්න ඕනේ මං වගේ බොහෝම කලාතුරකින් උත්සාහ කරන වෙලාවක තමයි මේක හරියන්නේ ඒ නිසා මේක தත්ත්‍ය තේරුම් අරගෙන මේ එළඹ තියෙන වීර්ය මෙනෙහි කිරීමේ අතිශූර භාවයකින් උගා කලාට මේ தත්ත්‍යදී මෙනෙහි කිරීම සාමාන්‍ය සරල මෙනෙහි කිරීමකට අහු වෙන්නේ නැහැ ඒ කියන්නේ අරමුණ තියෙනවා නමුත් හිත ඒ විෂයෙහි කුසීත වෙලා උදාසීන වෙලා ඒකාකාරී වෙලා නීරස වෙලා බයක් ඇති වෙලා අසරණ වෙලා මෙහෙම කරලා කවදා කරන්න පුළුවන් වෙයිද? කොච්චර කල්ද මම දැන් මේ වැඩේ පටන් ගන්න තාමත් මෙතන නේද කියලා අර තමන් පිළිබඳව සැක සංකා පහල කරගෙන ආත්ම විවේචනය කරවල. යෝගාවචරය දන්නේ නැහැ එතකොට මේ ද්වේෂපදන මේ භාවනා යන්නේ කියලා. ඒ නිසා යෝගාවචරය ද්වේෂය මෙනේ නොකර ඉති අරමුණම දෙඩ කපුට වැලකන්න වාගේ උහිමේ කර කර ඉන්නවා කිසිම ගුණයක් ලබන්නේ නැහැ. එnde එnde එnde එnde බහන ඇඹුල් රස වෙනවා. යෝගාවචරයට මතක් කරලා දෙන්න වෙනවා. නැත්නම් මතක් කර ගන්න වෙනවා. මේ වෙලාවේදී මගේ හිතේ යත මොකද්ද ද්වේෂයක් තියෙනවා. ඒකාකාරීකමක් තියෙනවා. කම්මැලිකමක් තියෙනවා. බය ගතියක් තියෙනවා. අසරණ ගතියක් තියෙනවා. ආනේ ඒකත් එක්ක මෙනෙහි කරගෙන ගියොත් ඒ වෙලාවට නම් අර අර බටේර සංකල්ප වල කියන විදිහට කාරණාව දැන ගැනීම පමණයි. ප්‍රඥාවන්තව මේ කාරණාව දැන ගැනීම පමණි යෝගාවචරයට ලොකු පිළිසිදුවක් ලොකු ඥානවල ප්‍රගතියක් ලොකු පරාශයක් දීර්ඝව යන මධ්‍යම ප්‍රතිපදාවක් දක්වන්න පුළුවන් මේක වුණාම මේ යෝගාවචරයට හරියට ගණන් පත්‍රයේ හරියට ගණනක් හරියට හදලා උත්තරේ ඉදිරියට ගහපුවාම සතුටක් ඇති වෙන ගණන්කාරයෙක් වාගේ චුක්කු සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා පුංචි ඥානමේ පෙළගස්මක් වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. දීර්ඝ වෙලා භාවනා කරන්න ඉන්න පුළුවන් ශක්තියක්. මේ වෙලාවට නම් ඒ අර කටයුතු කාරණා බරපතල දේවල් නෙවෙයි තියෙන්නේ හොඳට කාරණා සලකා බලලා කළ යුතු පුංචි පුංචි මේ වෙනස් කිරීම, අඩගැසීම් කිරීමෙන් විශාල ආශිර්වාද ලබා ගන්න පුළුවන්. එතකොට නම් අර ධර්මයේ පවතින අකාලික ගුණේ කල් නොයවා ප්‍රතිඵල දෙන ගතිය හොඳට වැටහෙනවා. මේ කාරණාව තේරුම් ගන්න නැතුව කම්මැලිව නැත්තම් හිත ද්වේෂතහගතව ඒකාකාරීව කොච්චර භාවනා කරත් මේ භාවනාවේ අඹුල් රස වෙනවා. මට මේ ඒකාකාරීකම මතුවලා තියෙනවා. මට නීරසකම මතුවලා තියෙනවා. මට අසරණ ගතිය මතුවලා තියෙන කියලා කාරණා දැනගත්ත පමණින්ම හිත නැගිටින ගතිය අකාලිකව සිද්ධ වෙනවා. එතකොට තමයි අර සරුවචන දේශනාවේ පවතින ආ වූ සජීවී භාවයේ හොඳට යෝගාචරයට වැටෙන්නේ මොකද දුයෝගාචරය තුළ ධර්මයේම ක්‍රියාත්මකයි යෝගාචරය ධර්මයේමයි උත්තර හොයන්නේ එතකොට සෑම අර කලින් හේතු වෙච්ච කුචීත වස්තුවක්ම ඒ යෝගාචරයට විදි ආරම්භ වස්තුවක් පාටපත් වෙනවා එතකොට ඉතින් අර බුද්ධ දේශනාව පවතින කිච්චේන මේ අධිගතං හලන්දානේ ප්‍රකාශිතුම් කියන කතාව මම මේ ළඟා වීම ලබා කරගත්තේ සර්වඥතාඥාවේ සාක්ෂාත් කරගත්තේ බලපතල බරපතල කැපවීමකින් කෘත්‍යයකින්. ඒක කියලා දෙන්න තමයි. ආන එතකොට බුදුහාමුදුර ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම ඉස්ලාම දේශනා කරන්න හිතුනේ? මම උනත් මගේ යෝගාචර ජීවිතයේ මුල් මුල් අසාර්ථක අවස්ථාවල කුච්චරනම් බලාපොරොත්තු සුන් කරගෙන සුසුම් හෙල වෙලා හිටියා. නමුත් අද හරියට වෙලාවට කල යුතු මෙනෙහි කිරීම කරනකොට පුදුමාකාර විදිහට ඒක ආශිර්වාදයක් වශයෙන් පේනවා. ඉතින් මේක කොහොමද කෙනෙකුට කියලා දෙන්නේ? මොකද ලෝකේ ඉන්න තාක් ඉන්නේ බුබ්බඩියෝ. ලෝකේ ඉන්න තාක් ඉන්නේ කුසීතයෝ. ආරම්භයේ ඉඳලාම අටපුරවාගෙන ඉඳලා ඔක්කොම ටික ලැබෙයි කියලා හිතන જાතියක්. ඉතින් එහෙම නැත්තන කැම බීමවත් නොලැබෙන ලෝකේ අපි මේ ආර්ය પરම්පරාවේ මිච්ඡර කැපකිරීමකින් අරගෙන ආපු මේ උත්තර ධර්මයේ ළඟා කරගන්න කොහොමද මේක කියලා දෙන්නේ කියලා ඒ යෝගාචරයට වැටෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් මේ විදිහට ගම්බීරයි කියලා කිව්වේ ඇයි මේක උත්තමයි කියලා කිව්වේ ඇයි බුදුරජාණන් වහන්සේ නැතිලාට රාष्ट्र වෙනවා කිව්වේ කියන්නේ කොහොමද වලට වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම තේරෙනවා කුසීතෝ දුක්ඛං විහෙරති. මෙතෙක් කල මම මේ ජීවිතේ ඊටාම දුක්ඛිතව ගත කළේ මේ ඇති වෙන හැම නීවර ධර්ම අකුසල ධර්මයකට මම පොහොර දැම්මා. නමුත් විරි ආරම්භ කරපු දවස් සම්පූර්ණ ප්‍රතිඵල ලැබුණා කිය තමන් තුළින් මේක ලොකු සතුටක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ මට්ටම දෙයන්ට එකම එක ජීවිතයයි ලෝකේ තියෙන එකට කියනවා යෝගාචර ජීවිතය කියලා. ඒ තුලත් අපිට කුසීත භාවයේ නොවේවා ආරද්ධ විරිය භාවයේ දිගට පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මෙතෙක් සාකච්ඡා කරපු කරුණු කරගෙන කරගෙන යන වැඩ වලට ආරද්ධ විරිය දිගට පවත්වාගෙන යන්න ධෛර්ය වීම සඳහා හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවකින් සමාප්ත කරනවා. ඉත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාරදාජනම්මේ සම්මතං කුඤ්ඤ සම්පතං සබ්බේ අත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිසියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा চিරං රක්ඛන්තු ආත්මං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතාං